විහෙරති 제තවනී අනාථ පින්නිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සුං භගවා ඒතදවෝච සේයථාපි භික්කවේ දේ අගාරා සන්ද්වාරා తත්‍ර චේ පුරිසෝ මජ්ජේ තිට්ඨේය පස්සේය ගේහං අනුස්සේ පවිසන්තේපි නික්කමන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝවං භික්කවේ දිබ්බේන චක්කුණා විසුන්දේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපංජමානේ ඊනේ පනීතේ සුගතේ දුංගතේ යථා කම්මූපගේ සත්තේ පජානාමීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කරන ලද ලෝකේ පිළිබඳවත් විස්තර විවරණයක් පහදා දෙමින් කුසල කුසල කර්මයන්ගේ ඵල විපාක පහදා දෙමින් දේශනා කරන ලද ලෝ පහළ වී වදාළ සීලෝම සරුවක්ඥන් වහන්සේලා විසින් එක ලෙස පවත්වන ලද අවිජිත සූත්‍ර දේශනාවක් තමයි ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන්නට යෙදුනේ මේ දේශනේ සම්බන්ධ අද මේ නිකිනි පොඩ පසළොස්වක් පොහෝ දවසේදී ධර්ම දේශනේ පවත්වනු මැනවයි කියලා විශේෂ ආරාධනයක් ඇති බැවිනුයි මේ දේශනේ මාතෘකා කරන්ට යෙදුනේ. මේ හඳුන්වන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපාණාසකයෙහි තුන්වෙනි වර්ගයේ වෙන ශුන්්‍යත වර්ගයේ දසවෙනි සූත්‍රයේ දේවදූත සූත්‍රයයි. මේ සූත්‍ර දේශනයේ ලෝ පහළ වී වදාරණ සීලෝම සරුවඥන් වහන්සේලා එකලෙස දේශනා කරන දේශනාවක්.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 ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා පෘථිවිය කම්පා කරවමින් පළමුවෙනි පංචසතික ධර්ම සංගායනා පැවැත් වූ දිනයයි නිකිනි පුර පසළොස්වක් පොහෝ දවසේ මාස 7ක් ඇතුළත ධර්ම සංගායනා පැවැත්වුණ ත්‍රිපිටක ධාරී ප්‍රබින්න ප්‍රතිසම්විදා પ્રાપ્ત මහරහතන් වහන්සේලා 500 නමක් විසින් තවත් විශේෂ සිද්ධියක් තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව අපේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි දී ජීවිතයේදී සරුවක්ඥන් වහන්සේගේ සොහොරු කෙනෙක් වන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග එක දවසේ උපන්න ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත ගතිමන්ත, දෙතිමන්ත, බහුස්සත උපට්ඨාග කියන තනතුරු පහකින් ප්‍රසිද්ධියටපත් වූ ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ සම්භාවනීය බුද්ධෝපස්ථායකයන් වහන්සේ වෙන ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව උත්තම අරිහත්ත්වයට පත්විය වදාලේ අද වැනි නිකිනි පුර පසළොස්වක් බොහෝ දාසක උදෑසනකයි එනිසා අපටත් මේ දවසේදී ආගමානුකූලව කය වචන හිත සංවර කරගෙන උසස් සීලාදි ගුණ පූර්ණේ කරමින් ධර්මාන ධර්ම ප්‍රතිපදාව යෙදෙමින් එවැනි බුද්ධෝත්පාද කාලයක ලබන්න තියෙන ලෞකික ලෝකෝත්තර උත්තරී මනුෂ්‍ය ධර්මයන් ආબોධ කර ගැනීම සඳහාම අදිෂ්ඨාන තබා ගනිමු ධර්මානුශාසනයේ පිළිබඳව ධර්ම ආනිසංස කතාවකට අපි කාලය ගන්නේ නැහැ හේතුව බොහෝ සෙයින් ධර්මස්ත්‍රවැණේ ආනිසංස දන්නා පිණිනතුනුයි මෙද සවන් දෙන්නේ. මාත්‍රුකා කළ ධර්මදේශනයේ නැවතත් හඳුන්වනවා දේවදූත සූත්‍රය.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 ඒවා බොහෝම ප්‍රසන්නයි. වාත පිත්ත සමාදීන් පරිබෝධයක් නැහැ. ඒ ඇතන් ඇස් රෝගයක් නැහැ. ඒ ඇතන් බොහෝම සිවුන් දේවල් දකින්න පුළුවන්. ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒවට කියනවා කර්ම විපාකජ ඇස් නැත්නම් කර්ම විපාකයෙන් හටගත් ප්‍රසන්න නේත්‍ර. අපේ සාරුවක්ඥන් වහන්සේටත් තිබුණනේ යොදුනක් මානේ යොදුනක් මානේ ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන් පුදුම ප්‍රසන්න වූ නේත්‍ර සංගලක් අපේ සාරුවක්ඥන් වහන්සේටත් තිබුණනේ ආල ඇති. පින්තුන් ආල ඇතිනි සිවි මහ රජුරවන්ට ඇස් දන් දුන්න දවසේදී අදිෂ්ඨාන බලයෙන් නිද්දකක් ලැබුණානේ. ඒ නිද්දකට යොදුන් 100ක් මානේ දකින්න පුළුවන් කියනවා. නිකන් නෙමෙයි ගස් ගල් පර්වත විනිවිද දකින්න පුළුවන්. ඒ තරමට ප්‍රසන්න නේත්‍රයක් සිවි මහ රජුවන්ටත් ලැබුණානේ. ලෞතර බුදු වෙලා ලැබුණ යොදුනක් මානේ සියල්ල දකින්න පුළුවන් ප්‍රසන්න නේත්‍ර යුග්මයක්.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 ආලෝක කසිනේ ආකාශ කසිනේ දෙක එකට අන්තර්ගත වෙනවා. ඒ නිසා ඒකේ නමුතු ව්‍යායාමයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ මක්නිසාද මේ 14 ආකාරයකින් වසීතාට පමුණවන්නේ තත්පරයක් තරම් කෙටි කාලෙ උනත් කසිනෙන් කසිනේට ධානයෙන් ධානයට මාරු වෙන්න තරම් ශීඝ්‍රව සමාධින්න නැගිටින්න සමත් බවක් ඇති කරගනු පිණිසයි.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 තවත් සමහර කෙනෙක් විපස්සනා වැඩුවා. මේ විදිහට මිනිසයන් විසින් කරනු ලබන ඒ කුසල කර්මයන් හොඳින් දකිනවා. දැකලා මේ සත්වයෝ මරණින් මත්තේහි මෙන්න චාතුරු මහරජකේ උපන්න. මේ තාවතින්සේ උපන්න. යාම දෙව්ලෝ උපන්න. තුසිතේ උපන්න. නිර්මාරතේ උපන්න. පරිණීමිත වාසවර්තියෙත් උපන්න. එවාගෙම ඉන්නේල ජාලාභියය ප්‍රථම ඥාන ලැබුව අය බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මතල තුනෙන් තැනක උපන්නා දෙවෙනි ධානයේ වැඩූ අය පරිත්තාබ අපමානාබ ආබස්සර බඹතුලිටිනක එක්වන්න. එවාගෙම තුන්වෙනි ධානයේ වැඩූ අය පරිත්ත සුභ අපමාන සුභ සුභකින් එක බඹතල තුනෙන් තැනක උපන්න. චතුර්ථ ධානයේ වැඩූ අය වේහප්පලෙ උපන්න. සමහර කෙනෙක් සංඥා විරාග භාවනා වඩා අසඤ්ඤ තලයේත් උපන්න. සමහර කෙනෙක් අරෝප සමාපත්තියෙන් පළමිනේක උපදවලා ආකාසානං චයතනි උපන්නා සමහර කෙනෙක් විඥානංචයතනෙ උපන්න. සමහර කෙනෙක් ආකින්චඤ්ඤයතනෙ උපන්න. සමහර කෙනෙක් නේව සංඥා නාසඤ්ඤයතනෙත් උපන්න. එවැගේම අනාගාමීන් වහන්සේලා තුරින් කෙනෙක් අවිහ බඹතලේ උපන්න. කෙනෙක් අතප්ප බඹතලේ උපන්න. තව කෙනෙක් සුදස්සේ උපන්න. තව කෙනෙක් සුදස්සේ උපන්න. තව කෙනෙක් අකනිටාවේ උපන්න. මෙම කාමාචර දිව්‍ය ලෝක 6 රූපාචර බ්‍රහ්ම ලෝක 16 අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන තැන්වල ඒ ඒ කුසල් කළාය විශේෂයෙන් බමතලයට ගිය ධ්‍යාන අභිඥා උපදේවාය ධ්‍යාන උපදේවාය එතකොට දාන ශීලාදී කුසල් කළාය දිව්‍ය ලෝක ලෝපන්නා කියලා ඒ ශරුවඥන් වහන්සේ සියල්ලම දකිනවා ඒ දකින්නේ අඩුවක් හැතුව නෙමෙයි සියල්ලෙන් සියල්ල දකිනවා දැන් මනුලොවේ ඉඳලා චාතුරු මහරජකයට යදුන් 42000ක් උසයි. ඔක්කොම දකිනවා. එයින් 42000 42000 බැගින් දිව්‍ය ලෝක 6 එකින් එකට ඉහළට පිහිටා තිබෙනවා. හයවෙනි දිව්‍ය ලෝකයේ සිට ප්‍රථම ඥාන බඹලොවට යොදුන් 55 ලක්ෂ 8000ක් ඈතින් පිහිටා තියෙනවා. දෙවෙනි ධාන තලයේ ඊට එපමණම ඈතින් පිහිටා තියෙනවා. තුන්වෙනි ධාන තලයේ එපමණ ඈතින් පිහිටා තිබෙනවා. හතරවෙනි ධාන තලයත් එපමණම ඈතින් පිහිටා තියෙනවා. සුද්ධාවාස එකින් එකට ඒ වගේ 55 ලක්ෂ 8000 යුදුම් ඈතින් ඈතට ඉහළට ඉහළට පිහිටා තිබෙනවා. අරූප ලෝක හතරත් එහෙම පිහිටා තිබෙනවා. ඊළඟට දැන් මනුෂ්‍ය ලෝකයේ සිට පළවෙනි බ්‍රහ්මතලයට යම් පමණ දුරද ඒ දුර සිට ලෝවාම ලෝවාමහා ප්‍රාසාදයේ තරම් ගල් පර්වතයක් පාතෙහෙලුවොත් එක විනාඩියකට යොදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා.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 ඒ ඇත්ත උපදින්නේ තත්පරයක පමාවක් නැහැ. චිත්තක්ෂණයක පමාවක් නැහැ. එතනම නිරුද්ධ වෙනකොට මෙතන ප්‍රතිසන්දිය පහළ වෙනවා. එවාගෙම රූපාචර බ්‍රහ්ම ලෝකයකින් චුත වුණොත් ඒ ඇත්තෝ මනුලව දෙවලෝ උපදින්නේ ද්වේතුක ත්‍රිහේතුක. ඒ ඇත්තන්වත් ඒ වගේම අර වගේ මාස හතරක් යන්නේ නැහැ. එක චිත්තක්ෂණයකින්ම එතන නිරුද්ධ වෙනකොට මෙතන පහළ වෙනවා. ඒ විදිහට තමයි චුතෝත්පත්ති සම්බන්ධ සරුවක් යන් වාස මනවින් දන්නේ. ඊළඟට දේශනා කළා ඉමේවා පන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා දිවසෙන් කයින් සුසිරිත පෙරුවා වචනෙන් සුසිරිත පෙරුවා සිතින් සුසිරිත පෙරුවා එවාගේම සම්‍යක් දෘෂ්ටියේ පිහිටා සම්‍යක් දෘෂ්ටිය ඇති කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් දාන සීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියා දස කුසල කර්මපත එවාගේම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සමති උපාසනා මේවා දිනු කළා හැබැයි දියුණු කෙලේ ධාන බවට යන මට්ටමට නෙමෙයි.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 හිමියවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා, වචී දුච්චරිතේන සමන්නාගතා, මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡාදිත්‍තිකා මිච්ඡාකම්ම මිච්ඡාකම්ම සමාදාන තේ කායස්ස වේදා පරම්මරණ පෙට්ටිවිසේ උපපන්න තවත් කියනවා ඒ විදිහටම තේ තිරච්ඡාන යෝනියන් උපපන්න ඊළඟට තුන්වෙනි කියනවා තේ කායස්ස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිර්යන් උපපන්නා කියලා. ඒ කියන්නේ මේ මේ සත්වයෝ කයින් දුසිරිත පිරුවා වචනෙන් දුසිරිත් පෙරුවා, සිතින් දුසිරිත් පෙරුවා. දුසිරි කියන જાති කවුරුත් දන්නවනේ, කයින් දුසිරිත් තුනක් තියෙනවනේ. ප්‍රාණඝාතය, අදත්තාදාන, කාම මිත්‍යාචාරය. වචනින් දුසිරිත් හතරක් තියෙනවනේ. මුසාවාද, පිසුනා වාක්‍ය, පරුසා වාක්‍ය, සම්පප්‍රලාප. සිතින් දුසිරිත් තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ය. ඔය අතර තවත් ඒවා සම්බන්ධකම් ඇති බොහෝ අකුසල් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් බිඳිනවා මම්මාවත් වල ඇඟිලා ඉඳගෙන විලෝපණය කරනවා පරදාර කර්ම කරනවා ඒ වගේම ගේ ගන්නලා අනුන්ගේ දේ පැහැර ගන්නවා වංචාවෙන් කිරලමැල්ලා දේවල් පැහැර ගන්නවා මේ ආදී වශයෙන් බොරු ශාක්ති සීල නොයෙක් විදියට අනුන්ට හිංසා පීඩා වෙන දේ කරනවා ඊර්ෂ්‍යා කරනවා নানা ප්‍රකාර අකුසල් තියෙනවා ඒ අකුසල් කර්මයන් රැස් කර ගන්න හැටිත් ඒවායේ ප්‍රතිපාක වශයෙන් චුතියට අනතුරු ඇතන් කෙනෙක් ගිහිල්ලා උපදිනවා പ്രേතාපාය. പ്രേතාපාය කියන කොටස් හතරක් ප්‍රධාන වශයෙන්. කුප්පිපාසික, නිජාමතන්නික, කාලකංජික, පරදත්තූප ජීවි කියලා. ඔය කියන අවස්ථාවන් අතුරෙන් යම් പ്രേත ලෝකයක උත්පත්ති ලැබනවා. ඒ ඇතු සමාට අවුරුදු සිය ගණන් දහස් ගණන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කෑමක් බීමක් නැතුව, ඉදුමක් හිටුමක් නැතුව, ඇඳුමක් පැළඳුමක් නැතුව අනේකෙද දුකින් පීඩාවෙන් පෙළි ඒ ප්‍රේත දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කළා ඒ වගේම කයින් වචනින් සිතින් දුසිරිත පිරීම නිසා ඒ වගේම මිසදුටු කර්ම කළ නිසා මිසදුටුවන් ඇසුරු කළ නිසා මිසදුටු බාටපත් තියෙන নানা ප්‍රකාර අකුසල කර්මයන් රැස් කරගත්ත නිසා තව කෙනෙක් තිරසං ආපාය උත්පත්ති ලැබෙනවා ඒ තිරිසං ආපාතරම් විසිතුරු නිකායක් ලෝකේ නැහැ. ඒ තරම් විසිතුරුයි මේ තිරිසං ආපායේ පැවතුම්. එතකොට নানা ආකාරයේ කියන්නේ අපාද, දීපාද, චතුස්පාද, බහුපාද নানা ආකාර තිරිසං සතුන් ඉන්නවා. අපේ ඇයටත් පේන්න තියෙනවා නොපෙනෙන ඇත්තෝ වැඩි. අහසෙත් තියෙනවා, පොළවෙත් තියෙනවා, ජලයේත් තියෙනවා, මහ පොළොව යටත් තියෙනවා. මේ තිරිසංගත සතුන්. එතකොට ඒ සෑම සත්‍යයකටම හේතු වූයේ අර විදිහේ කයින් වචනින් සිතින් දුසිරිත කිරීම මිසදිටුවන් ඇසුරු කිරීම මිසදුටු කර්ම රැස් කර ගැනීම ආදී මේ පාප ධර්මයන් නිසා එය තනමින් තිරිසම් භවයේහි මේ වාගේ විපාකයන්ට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා ඒක සරුවක් යන වාසේ හොඳින් දකිනවා ඊළඟට සඳහන් කළේ කායස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරියන් උපපන්න ඒක තමයි බරපතලම තැන ඒ කියන්නේ මරණින් මත්තේ අපායන් සැපයෙන් තොර ආය කියන්නේ සැපයට නමක් ආය කියන්නේ සැපේ නැත තැනට කියනවා නේ ආය අපාය කියලා එතකොට කියන්නේ සැපයක්ම නැහැ බිලක්වත් සැපයක් නැහැ අපායන් විනිපාතං තමන්ගේ අකමැත්තෙන් තමන්ගේ අකමැත්තෙන් වැටෙන්න තියෙනවා කිසි කෙනෙක් කැමති නැහැ මේ ගිනිගොඩට වැටෙන්න නමුත් විනිපාතං තමන්ගේ වසඟයක් නැතුව Tamande හිතන්න බැරි තරම් පුදුමාකාර අවාසනාවන්ත විදියට වැටෙන්න සිද්ධ වෙනවා විනිපාතං. නිරයන් එවාගෙම නිරය කියන්නේ එවාගෙම කිසියම් සම්පත්තියක් සැපයක් වෙන જાතියක් එතන විඳින්න ඇත්තේ නැති නිසා නිරයන්. අපායන් දුක්ගතින් බොහෝම දුකසේ යන්න සිදු වෙනවා. හඬාගෙන වැළපියගෙන බියෙන් තැතිගෙන යන්න සිදු වෙන නිසා දුක්ගතින් දුකසේ යන්න සිදු වෙන අපායට වැටෙනවා. ඒ අපායව සම්බන්ධව දීර්ඝ විස්තරයක් මෙහි සඳහන් වෙනවා.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 ඒ සම්බන්ධ උත්සාහ කළ යුතුයි කියන එකයි අපි ආරාධනේ. අදත් ඒක පුළුවනි. අද කාලෙත් මේ ධර්මයේ විවෘතව තියෙනවායි ගමන් කරනවා නම් ඊළඟට මෙහි මේ සංජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීච කියන මේ අටමහා නරකයේ පමණක් නෙමෙයි එක එක මහා නරකයකට හතර දිශාවේ තව හතර හතර 16ක් බැගින් තියෙනවා. ඔය 16ක් බැගින් තියෙනවට කියන උස්සද නගරේ උස්සදාපාය කියලා. උස්සන නරකාදී කියලා. ඒ කියන්නේ උසුපත් නරක. ඒවා තියෙනවා වේතරණී නදියේ, කුක්කුල නදියේ, ගෝත මේ අපාය, සිම්බලි වනයේ, ඔය විදිහට අසිපත්ත වනයේ මේ නම් වලින් හඳුන්වනවා. ඒ වාගේ තියෙනවා 128ක්. ඒ කියන්නේ අතට හතර පැත්තේ හතර හතර බැගින් 16ක් බැගින් 128ක් තියෙන ඔසුපත් නරකවල්.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 ඒ ඒ රජදරුවෝ මාසෙකදී දෙවාරයක් මාරු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දසතියක් പ്രേත දුක් විඳිනවා දසතියක් දිව්‍ය සමාන සම්පත් විඳිනවා. ඒ නිසානේ තමයි වේමානික අසුර කියලා කියන්නේ. වේමානික කියන්නේ මාරුවේ මාරුට දුක සැප විඳින කාණ්ඩයක්. ඒගොල්ලෝ අයිති වෙන්නේ චාතුරු මහරජික දිව්‍ය සංඛ්‍යාවටයි. ඉතින් මේ යමදේව රාජු ළඟට එක්කරන යන මේ අභිනව අලුතෙන් පැමිණි නිර්සත්‍යයා ඉදිරිපත් කරන දේවයන් වාසේ මෙන්න මේ පුජ්‍යලයා මෙහෙම උපන්න අපි ළඟ මෙයාට සුදුසු තීරණයක් දෙන්නේ. ඒ වෙලාවේදී මේ යමදේව රජතුමා කරන්නේ ප්‍රශ්නෝත්තර විසමේ සාකච්ඡාවක්. ආනා පින්වත ඔබ දැක්කද පළවෙනි දේවදූතයා මනුලුව?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 අනේ මේ දුකෙන් අතෙමින් දෙන්නම් මං කෙදොරින් සුසිරිත් පුරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමිනේ මට තේ මතක් වුණේ නැහැ. මං පමා වුණා. එනම් පින්වත ඔබට මේ කර්මයේ සිද්ධකුනේ ඔබේ දෙමව්පියන් නිසා නෙමෙයිනේ. ඔබේ සහෝදර සහෝදරයන් නිසා නෙමෙයිනේ. හිතමිතුරන් නිසා නෙමෙයිනේ. එයාතු කලා නෙමෙයිනේ. දෙවියන් බ්‍රහ්මයන් කලා නෙමෙයිනේ. Taman මේ කරගත්තේ. එමනම් Tamante එකේ ඵල විපාක විඳින සිදු වෙනවා නේද දරුව? ඊළඟට ආනවත් දෙවෙනි එක්කෙනා. ඒ කියන්නේ දෙවෙනි දූතයා. දෙවෙනි දේව දූතයාට හඳුන්වන්නේ වයස්ගත එක්කෙනෙක්. ඔබ දැක්කා දෙවෙනි දූත දේව දූතයා.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 ඔබ දැකලා නැද්ද මිනිස්සයෝ රෝගාතුරයෙන් පෙළෙන කෙනෙක්. নানা ප්‍රකාර රෝගාබාධයන්ගෙන් පෙළි පෙළි දුක් විඳින ඇතෝ දැක්ක නේද? එහෙමයි දැක්කා. ඔබට හිතුනේ නැද්ද මටත් රෝගාබාධ හැදේ කියලා? ඊට ඉස්සෙල්ලා මම පිනක් දහමක් කරගන්න ඕන කියලා හිතුවේ නැද්ද? අනේ නෑ ස්වාමීනි මම පමා වුණා.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 ඒකට නිදසුනක් වශයෙන් සඳහන් වෙනවා දීඝජත්තු කියලා දෙමළ ජාතික බෞද්ධයෙක්. මේ බෞද්ධයා ගිහින් උපන් අසුපත් නරකේ. ජාතියේ දෙමළ වුණත් බෞද්ධයෝ ඉන්නවනේ. ඉතින් මේ මිනිස්යාගෙන් උපන්නාම අර වගේ ප්‍රශ්න කරනකොට මතක නැහැ. මතක නැහැ. හැබැයි ඒ තැනත්තාට එකපාරට ගිනිදල් දකිනකොට චෛත්‍යයට පූජා කළ. ඒ කියන්නේ සුමනගිරි විහාරයේ චෛත්‍යයට එතුමා රතු පාට මේ රෙද්දකින් අර කප්රුක් පූජාව කියලා කියන එකක් තියෙනවනේ ඒ වගේ පූජාවක් කළා තිබුණා. ඒක ශීප්කත් තෙලක පාටම අපායන් ගොඩේලා දෙව්ලෝ උපන්නා. තව එක්කෙනෙක් බෞද්ධයෙක් තමන්ගේ පුතා පැවිදිලා ඉන්නවා. ඒ පැවිදිලා ඉන්න පුත්‍රය ස්වාමින් වහන්සේගේ පාමුල දල රෙද්දක් ගෙම පාමුලේ තියලා පූජා කළා.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 ඊළඟට අර කිසිම පිනක් මතු කරගන්න බැරි වුණා නම් යමදේව රජ නිහඬ වෙනවනේ. යමපල් අය ඇවිල්ලා මේ ඇත්ත අරගෙන යනවා. ඉතින් ගිනි ගත්ත යවුල් වලින් ඇඟට විදිනවා. নানা ප්‍රකාර වද හිංසා කරනවා. පොළවේ දිගා කරලා කෙටිරියෙන් කපනවා. ඒ වගේම උඩේ එල්ලලා වෑයෙන් රහිනවා. ඊළඟට নানা ප්‍රකාර <clears throat> දුක් දීලා දීලා අර කියන වේතරණී කියන නදියට දානවා. බිරිය කට්ටෙන් අය ගන්නවා. ඒ තැන්වල අලි ඔලුවක් තරම් විශාල ඉන්නවා පණුව. ඒවා මේ හරියට අයෝමයේ තුඩ ඇති පණුවන් විසින් ඔහුගේ ශරීරයේ හිල් කරනවා විදිනවා. එවාගෙම নানা ප්‍රකාර විදිහේ අවියවද වලින් කැපෙනවා. ඊළඟ සිඹලිය වනේ දුක් විඳිනවා. ගූත නරකයේ දුක් විඳිනවා. එවාගෙම කුක්කුල නරකයේ කියලා ගිනිගෙන දිලියෙන අලු නරකයකට වැටෙනවා. ඕවැයෙන් ඉතින් පිච්චිලා පිච්චිලා අයින් එයින් නවතින්නේ ඊට පස්සේ ආයමත් දානවා මහ නරකයට. මහ නරකය කියන්නේ මෙතන ප්‍රධාන වශයෙන් අවීචිය. මේකට දැම්මාම හේ දුවනවා මෙහි දුවනවා. ඒ දුවන දුවන වාරයක් ගානේ මොහුගේ සිවි සම්මස්නාර ඇට ඇතිමුදුළු දක්වා ගින්නෙන් පිච්චෙනවා. පය උස්සන කොට ආයත් හැදෙනවා. මැරෙන්නේ නැහැ කර්ම විපාකයේ ගෙවෙන තුරු මේ දුක් විඳිනවා. ඕම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් තිස්සේ අර ගින්නේ පිච්චි පිච්චි දලා යන්දාසක දොර ඇරෙනකොට දුවනවා. දොර වැහෙනවා. අයමත් ඉතින් දුකටපත් වෙනවා. යන්දාසක දොර ඇරලා පිට පැන්න ගමන්ම අයමත් අර ඔසුපත් නරකෝට වැටෙනවා. ඒ වගේ දුක් විඳින ඉඳලා අයමත් මේකට වැටෙනවා. මේ වාගේ කර්ම විපාක තියෙන තුරු අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් මේ දුක් විඳින්න සිද්ධ වෙන බව මේ සඳහන් වෙනවා. ඉතින් මේ අනුව සලක බැලීමේදී ඇත්ත වශයෙන්ම පමත්තස්සේ නාම චත්තාරෝ අපායා සකගේ සදිසා කියලා ධම්මපදට්ට කතාවේ තියෙනවා වැදගත් පණිවිඩයක්. සෝවාන් මාර්ගඵල නොලැබූ ප්‍රමාද විහෙරණයෙන් ජීවත් වෙන පෘතුජ්‍යණයන්ට තමන්ගේ සුවකීය නිවස වාගේ තමයි සතර අපාය. නරකයේ තිරිසංආපා, പ്രേතාපාය, අසුරාපාය. මේවා තුල තමයි වැඩියෙන් ලෝක සත්වයා හැසිරෙන්නේ.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 ශාසනය පැවිද්දක් තියෙනවා. කල්යාණ මිත්‍රයසුරක් තියෙනවා. සද්ධර්මයක් තියෙනවා. අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මානිනි එළඹ සිටි සිහිනුවණින් ප්‍රතිපatti සම්පාදනයේ කෙරෙත්වා කියලා දවස තුන් වාරයක් භික්ෂු සංඝයා වහන්සේට අනුශාසනා කරනවා. චාරුවාඥන් වහන්සේගේ මේ අනුශාසනයේ මුළු ජීවිතේම නුගහරුදාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එතිදීපත් කරලා තියෙනවා. පිරිනිවන් පාන දවසේදීද අන්තිම වරට දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත මානිනි එළඹ සිටි සිහිනුවණින් සියල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපatti සම්පාදනයේ කෙරෙත්වා කියන මේ අනුශාසනාවයි. මේ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් කැමැති කෙනෙකුට පුළුවනි මේ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ තුන්වෙනි ශුන්්‍යත වර්ගයේහි දහවෙනි සූත්‍රයේ වෙන දේවතුත් සූත්‍රයේ සහ අට කතා වැසුරු කරමින් මේ සම්බන්ධ තව විස්තර දැනගන්න පුළුවන්.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 ඒ කියන්නේ ලෝවැසි සීලුම සත්‍යයන් අපි අදිෂ්ඨාන කරන්න ඕනේ මෛත්‍රිය බලයෙන්. අපට ලැබුණා මේ ධර්ම වාසනාව මෙන්ම ලෝවැසි සීලම සත්‍යයන්දද මේ ධර්ම වාසනාව ලැබේවා සීල සත්වෝ මේ වාගේ ජාති ජරා මරණ දුක්ඛයන්ගෙන් එවාගේම සතර ආපා දුක්ඛයන්ගෙන් පෙළෙමින් පවත්නා බැවින් මේ දුක්ඛයන්ගෙන් අතෙමෙදී සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යොමු වීමට ඒ සෑම දිනාට වාසනාව උදාපත් වේවා කියලා අපි මෛත්‍රියේ පතුරවන්නට ඕනේ. ඉතින් අද මේ නිකිනිපුර පසළොස්වක් පොහොව දවසේදී ධර්ම සංගායනාවන් පවත්වමින් මහ පොළොව කම්පිත වූ දවසේදී අනදමා හිමියන් වහන්සේ සෞකලස් නසා මහා රහත් භාවයට පත් වූ දවසේදී අපිත් අදිෂ්ඨාන සභා ගනිමු ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ වෙන ත්‍රිපිටක ධර්මයට අනුව ධර්මාඥානෙ යම් පමණකින් වැඩි දියුණු කරගන්න අදිෂ්ඨාන කරගනිමු එවාගෙම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි දියුණු කර ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු.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 එතකොට අපි හැම වෙලාවෙම ධර්මචාරී නේද? ධර්මයේ ඇසිරෙනවා නේද? ඒ ධර්මචාරී වීම නිසා අපි හැම වෙලාවෙම සසර කෙටි කරගන්නවා, නිවන සමීප කරගන්නවා, චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එනිසා දෙමෙතෙක් වේලා මේ සද්ධර්මයට සවන් දීමෙන් සීලයක පිහිටා එවාගේ බොහෝ දිනෙක සීලාදි ගුණ පූර්ණේ කරමින් මෙතෙක් වේලා පැවැත් වූ මේ ධර්ම ශ්‍රවණමේ කුසල සම්භාර ධර්මය එවාගේම රත්නත්‍රය ආශිර්වාදේ ලැබීමෙන් සෑම දිනටම මේ බුදු සසුනේදී වඩ වඩා නිදුක්ව නිරෝගීව සුවපත්ව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් සමථ විපස්සනා භාවනා වඩමින් ධර්මාඥාන භාවනාඥාන දිනු කරගෙන මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිසනසේ පැමිණවදාළ සදාකාලික ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා සීලේක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් මෙතෙක් වේලා උසස් ගුණ පිරීමෙන් අත් වූ කුසල අනිසංස බලයෙන් සෑම දිනාට මෙලෝ පරලෝ සුභසස සැලසී ආයුරාෝග්‍ය සම්පත් සැලසී ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වී දෙලව ජයගෙන සපිරවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුවත් වේවා කිය අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා අද නිකිනිපුර පසළොස්වක පොහෝදා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ